ඒ නිසා අපි මේ සතියේදී ඒ පසුගිය සතියේ කරන්න බලාපොරොත්තු වෙච්ච වැඩසටහන අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සීලය සීල සංකිලේශ වෝදාන කියන කොටස් දෙක විශේෂ මාර්ගයේ සීල සංකිලේශ වෝදාන වෝදාන කියන කොටස් දෙක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව යම් පන උත්තං කෝචස්ස සංකිලේසු යනාදි වශයෙන් ආරම්භ කරන කොටස් තමයි අද සාකච්ඡා කරන්න අපි ගත්තොත් පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 39 වෙනි පිටුව මේ 39 වෙනි පිටුවේ යම්පන උත්තං කියලා පටන් ගන්න යම් පනමුත්තම් කෝචස්ස සංකිලේසු කිං ගෝදානං යනාදී වශයෙන් සඳහන් කරන මේ සීල සංකිලේස ගෝදාන කොටස් දෙක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී අපි පැහැදිලි කරගෙන ආවා මේ දක්වා එත්තාවතා කේනත් එහෙන සීලං කින් සීලං කේනත් එහෙන සීලං කානස ලක්කන රසපච්චපට්ඨාන පදත්තහානානි කිමානි සංසං සීලං කතිවිදං චේතං සීලං කියලා කියපු ප්‍රශ්න පිළිබඳව ඒ ප්‍රශ්නවලට අපි විසඳුම් ඒ ප්‍රශ්න පැහැදිලි කිරීම ටික අපි සාකච්ඡා කරගෙන ආවා. ඒ අනුව මේ සීල නිර්දේශයේ කොටසේ අවසාන කොටස තමයි මේ සීල සීලේ සංකිලේශ බෝධාන සහ ඊළඟට සීල ආනිසංස පිළිබඳව. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සීල සංකිලේශ බෝධාන පිළිබඳව සහ ඊට අනතුරුව සීලේ ආනිසංස පිළිබඳව අපිට කතා කරන්න තියෙනවා. ඒ අනුව මෙතන මේ සඳහා අපි සකස් කරපු සතහන විශේෂ මාර්ගයේ ග්‍රන්ථයේම කොටස අපි බෙදා ගන්න කැමති මේ පිරිසක් එක්ක. ඒ අනුව මෙන්න මේ කොටස තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ සීලයේ සංකිලේශ වෝදාන සීලේ පිරිසිදු වෙන ආකාර සීලේ කිලිට වෙන ආකාර සහ සීලේ පිරිසිදු වෙන ආකාර මොනවද කියන එකයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට එතනදී බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ශ්‍රේධි මාර්ගය ආරම්භ කරන්නේ යම්පන වුත්තං කෝචස සංකිලේශෝ කිං වෝදානಂತಿ. කෝචස සංකිලේශෝ කිං වෝදානං කියලා යමක් කිව්වද අන්න ඒ කොටසට අදාළව తත්‍ර වදාම කණ්ඩාදී භවෝ සීලස සංකිලේශෝ සීලයේ කිලිටි වීම සීලයේ සංකිලේශය කියලා කියන්නේ කණ්ඩාදී භවය කියලා කියනවා අකණ්ඩාදී භවෝ ගෝදාන සීලයේ පිරිසිදු වීම තමයි අකණ්ඩාදී භවය කියලා කියනවා ඒ අනුව සීලය පිළිබඳව සංකිලේශේ කණ්ඩාදී භාවය සීලය පිළිබඳ පිරිසිදු වීම අකණ්ඩාදී භාවය කියලා අපිට පැහැදිලි කරනවා. සෝපන කණ්ඩාදී භාවෝ ලාභ යසාදී හේතු කියන බෙහෙදේන සප්තවිධ මේ තුන සංයෝගේනච සංගහිතෝ කියලා කියනවා. මේ ඛණ්ඩාදී භාවය කියන එක ඇති වෙන්නේ කොහොමද? මේ ඛණ්ඩාදී භාවය ඇති වෙන්නේ ලාභ යසාදී හේතු නිසා වෙන්නේ. ඒ වගේම සප්තවිධ මෛතුන සංයෝගයෙන් කියලා කරුණු දෙකකට දක්වනවා. එහෙනම් අපි කතා බහ කරගන්න ඕනේ, අපි සාකච්ඡා කරන්න ඕනේ මොනවද මේ ඛණ්ඩාදී භාවයන් ටික මොනවද මේ අඛණ්ඩාදී භාවයේ ටික කියලා. ඛණ්ඩාදී භාවය කියලා කියන්නේ සීලය කිලිටිවන ආකාර කිහිපයක් අපිට දක්වනවා. ඛණ්ඩ සීල, චිද්‍ර සීල, සබල සීල, කල්මාස සීල කියලා. ඒතර සීලය පිළිබඳ කිලිටිවන ආකාර, සීලය අපිරිසිදු වන ආකාර අපට හතරක් දක්වනවා ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාශ කියලා. සීලේ පිරිසිදු වීම ඒකේ ඒ ආකාර හතරේ ප්‍රතිපක්ෂ වශයෙන් දේශනා කරනවා අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාශ කියලා. ඒ වෙන අපිට කතා කරන්න ඕනේ මොනවද මේ ඛණ්ඩ කියලා කියන්නේ මොකක්ද මේ චිද්‍ර කියලා කියන්නේ මොකක්ද මේ සබල කියලා කියන්නේ මොකක්ද මේ කල්මාශ කියන්නේ කියලා. ඒ අනුව සීලය අපිරිසිදු වන ආකාරය මතම සීල සංකිලේශ යටතේ මුලින්ම සාකච්ඡා කරගෙන යන්නේ මොනවද මේ ඛණ්ඩ, චිද්‍ර, සබල, කල්මාස කියන කරුණු කාරණා පිළිබඳව. ඒකයි පටන් ගන්නෙ තථාහි එය එසේමයි යස්ස සත්ත්වසු ආපත්‍ති ඛණ්ඩේසු යම් කිසි සප්තාපති ස්කන්ධයන් අතරින් ආදිමිහිවා අන්තේවා සික්ඛාපදං බින්නම් හෝති මුලින් හරි අගින් හරි ශික්ෂාපදයක් බෙදලා තියෙනවා නම් තස්ස සීලං ඒ ඒ භික්ෂුන් වහන්සේගේ මත ඒ පුද්ගලයාගේ සීලය පරියන්තේ චින්න සාතකෝ විය. කෙලවරක් කැඩිලා ගියපු කෙලවරක් සිඳුණු සලුවක් වාගේ කියලා කියනවා. මේ කාරණේ අපි පැහැදිලි කරගත්තොත් දැන් ආපත්‍ය ස්කන්ධ හතක් තියෙනවා කියලා කියනවා. ආපත්‍ය ස්කන්ධ හතක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඇත්තටම. දැන් ගිහි අයට මේ ආපත්‍ය ස්කන්ධ අදාළ නැහැ. හැබැයි මෙතනදී පැහැදිලි කරන්නේ දැන් සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ කියන පැහැදිලි කිරීමේදී අපිට බික්කු කියන පදයක් අවසානට එනවනේ. සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිකකෝ බික්ඛු කියලා. මේ නිසා මේ භික්ෂුවකගේ සීලේ පදනම් කරගෙන තමයි ඇත්තටම විසුද්ධි මාර්ගයේ සම්පූර්ණයෙන්ම අපිට විස්තර විවරණය කරන්නේ. ඒ නිසා අපිට භික්ෂුවකගේ සීලය පදනම් කරගෙන හැම කර්ම කාරණාවක්ම මෙතනදී බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා ඒකයි සත්ත සෝආපත්තික්ඛන්දේශ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ සීලය ආපත්‍ය ස්කන්ධ හතකට බෙදෙනවා. භික්ෂුන් වහන්සේලාගේ සීලය ආපත්‍ය ස්කන්ධ හතකට බෙදෙනවා. පරාජිකා, සංගාදිශේෂ, තුල්ලච්ඡය, පාචිත්‍ය, පාටිදේශනීය, දුක්කට, දුබ්බාසිත කියලා. හතක් තියෙනවා. ආපත්‍ය ස්කන්ධ හතක් තියෙනවා. පරාජිකා, සංඝාදිශේෂ, තුල්ලච්ඡය පාචිත්‍ය පාටිදේශනීය දුක්කට දුබ්බස්ත කියලා. මෙන්න මෙහෙම ආපත්‍ය ස්කන්ධ හතක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා. ඒ ආපත්‍ය ස්කන්ධ හත අරගෙන මෙතන දේශනාව කරනවා. අපිට කියනවා යස්ස යම් භික්ෂුවකගේ යම් පුද්ගලයෙක්ගේ සප්තසු ආපත්‍ය ස්කන්ධේසු මේ සප්ත ආපත්‍ය ස්කන්ධයන් අතරේ ආදින්හිවා අන්තේ වාසිකහා පදම් භින්නම් හෝති. මුලින් හෝ අගින් හෝ යම්කිසි ශික්ෂාපදයක් දෙන්න වෙලා තියෙනවා නම් බිඳිලා තියෙනවා නම් තස සීලං ඒ භික්ෂුන් වහන්සේගේ සීලය පරියන්තයේ චින්නසාටක හොවිය කෙලවරක් කැඩිච්චි සලුවක් එමකට කෙලවරක් ඉරිච්චි සලුවක් වාගේ ඛණ්ඩං නාම හෝති කියලා කියනවා ඛණ්ඩයි කියලා කියනවා දැන් මෙතනදී සත්තාපත් ස්කන්ධය අරගෙන තියෙන්නේ සත්තාපත් සත්තාපත් ස්කන්ධයේ මුල මැද අග යනාදී වශයෙන් කියන්නේ මේ උද්දේශපාලී වශයෙන් කියලා කියනවා ඒ නිසා මේ ආපත්‍ය ස්කන්ධවල අතරේ අනුක්‍රමයක් කියලා එකක් අපිට දේශනාවේ තිබුණාට දේශනාව වශයෙන් ಉದ್ದೇಶ වශයෙන් අනුක්‍රමයක් තිබුණාට වික්ෂුන් වහන්සේලාගේ සීලය ගත්තාම මුලින් පරාජිකා රකින්න ඕනේ අවසානයේට දුක්ඛට දුබ්බාසිත රකින්න ඕනේ කියලා එකක් නැහැ මේ ශික්ෂාපදවල තියෙන බැරෑරුම් භාවය අනුව තමයි මේ විදිහට ආපත් ස්කන්ධ හතක් පෙළගස්සලා තියෙන්නේ. ඒ නිසා ඒක පෙළ උදෙසලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට මිසක් ඊට වඩා අපිට ඒක තුල සලකන්න දෙයක් නැහැ. මේ පිළිවෙලට මුලින් ඉස්සලා පරාජිකා ටික රැකලා ඉන්න ඕනේ. ඊට පස්සේ සංඝාදිශේෂ රකින්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි මේ සත්තාපත් ස්කන්ධයන් අතරේ අපිට කියනවා මුලින් හෝ අගින් හෝ යම්කිසි ශික්ෂාපදයක් බින්න වෙලා තියෙනවා නම් අන්න ඒ සීලයට ඛණ්ඩ සීලය කියලා කියනවා. දැන් මේ හැම තැනකදීම ශික්ෂාපදයක් කැඩීම කොයි විදිහටද සීලය අපිරිසිදු වීම කියන කාරණය තමයි අපට භාග්‍යතුන් වහන්සේ මේ විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ අපිට ගෙනහැර දක්වන්නේ. ඒ අනුව ඒක අපට උදාහරණයක් දක්වන්නේ පරියන්තයේ චින්න සාතකෝවිය. දැන් අපි මෙතනදී අපිට සාමාන්‍ය ව්‍යවහාරයේ මේ සලුවක් කැඩුණු සලුවක් කියලා කියන එක අපිට සාමාන්‍ය ව්‍යවහාරේ නෑ. දැන් අපි ගත්තොත් සාමාන්‍ය වෙන දෙයක්. දැන් ලීයක් ගත්තොත් ලීය කෙලවර කැඩිලා නම් කැඩුණාට පස්සේ අපි කියන එක කැඩිච්ච ලීයක් කියලා කියනවා. මෙන්න මේ වාගේ සලුවක් යම්කිසි රෙද්දක් කෙලවරකින් ඉරිලා නම් අපි කියනවා ඉරිච්ච රෙද්දක් කියලා කියනවා. මෙන්න මේ ඉරිච්ච රෙද්දක් කියලා කියනවා වාගේ තමයි මේ සීලය කැඩුණු සීලයක් කියලා කියන්නේ. ඒ නිසා සීලේ ඛණ්ඩ භාවය කියලා කියන්නේ මොකද්ද? මුලින් හෝ අගින් හෝ යම්කි ශික්ෂාපදයක් බිඳිලා තියෙනවා නම් අන්න ඒ ශික්ෂාපදයක් බිඳිච්ච සීලය අපිට කියනවා බිඳුරු සීලයක් එහෙම නැත්නම් කැඩුණු සීලයක් එහෙම නැත්නම් අපි මේ චින්න සාතක කියන වචනේ ගත්තොත් ඉරුණු සීලයක් කියලා කියන්න පුළුවන්. සමෙන්න ඛණ්ඩ සීල කියලා කියන්නේ මේකයි. ඊට පස්සේ කියනවා යක්ෂපල වේමජ්ජේ බින්නම්. දැන් යම්කිසි රෙදි කෑල්ලක් තියෙනවනම් ඒක මැද්දෙන් හිල් වෙලා තියෙනවා නම් අපි ඒක ඉරුණු රෙදි කෑල්ල කියලා කියනවට වඩා අපි කියනවා ඒක හිල් වෙච්ච රෙදි කෑල්ල කියලා. අන්න ඒ වාගේ නිසා කියනවා ආපත් ස්කන්ධ සියල්ලම අරගත්තාම මේකේ මැද යම්කිසි ශික්ෂාපදයක් බිඳිලා තියෙනවා නම් සිදුරු වෙලා තියෙනවා නම් අන්න ඒ සීලය සිදුරු වෙච්ච සීලයක් කියලා කියනවා. චිද්දං නාම හෝති කියලා කියනවා. සච්චිද්ද සීලං. එතකොට මුලින් හරි අගින් හරි නම් අපි කියනවා ඛණ්ඩ සීලයක් කියලා. මැදින් යම් කිසි බිඳීමක් තියෙනවනම් චිද්ද සීලයක් කියලා කියනවා. දැන් මේ මේ දේශනාවේ තියෙන නානාභාවය මිසක් මේ හැමතැනකම කියන්නේ යම් කිසි මොකක් හෝ ශික්ෂාපදයක බිඳීමක් ගැනයි කතා කරන්නේ. ඉතින් මේක අර දේශනාවට නම්වලා තියෙනවා මුලින් නගින් සිල්පදයක් බෙදෙනකොට ඒක ඛණ්ඩ සීලය, මැදින් බෙදෙනකොට චිත්ත සීලය යන ආදී වශයෙන් දේශනාවට නම්වලා තියෙන එක විතරයි අපිට වෙනසක් තියෙන්නේ. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක යස්ස පටිපාටියා ද්වේතීනි බින්නානි. යම් කෙසේ ශික්ෂාපදයක් ශික්ෂාපද දෙක තුනක් පිළිවෙලට බින්දලා තියෙනවා. දැන් අතරමැද එකක් හැදෙන එක නෙවෙයි යම් කිසි ශික්ෂාපද දෙක තුනක් පිළිවෙලට බින්දලා තියෙනවා නම් ඒක කියනවා තස්ස පිට්ඨිහාවා කුච්චියාවා උට්ඨිතේන විසභාගවන්නේන කාලවත් ආදීනං අඤ්‍යතර ශරීරවන්නාගාවී බිය. ඒක කියනවා හරියට නිකන් ගව දෙනක්. ගව දෙනක් ඒ ගව දෙනගේ පිටේ ඒවත් නැත්තම් බඩේ කොහේ හරි තැනක ලොකු ලොකු කළු පාට රතු පාට යම් යම් පුල්ලි තියෙනවා ඒවට කියන්නේ කබර කියලා කියනවා දැන් පුල්ලි කියලා කියන වචනේ පාවිච්චි කරනවා කබර කියලා කියනවා දැන් අර සමහර මනුෂ්‍යයන්ගෙත් අර සමේ සුදු පාට තැන් තැන් වෙලා තිනකොට ඒවට කියනවා කබර කියලා සුදු කබර කියලා කියනවා. මෙන්න මේ වාගේ ගවදෙනක්ගේ ගවදෙනගේ ශරීරයේ තැන් තැන්වල වෙන වෙන පාට වෙලා තියෙනවා නම් ඒවට කියන කබර කියනවා. මෙන්න මේ විදිහට කබර භාවයක් තියෙන ගවදෙනක් කබර දෙනක් කියලා කියනවා වාගේ කියනවා යම්කිසි භික්ෂුවකගේ යම්කිසි පුද්ගලයෙක්ගේ සීලය පිළිවෙලෙන් සීපද දෙක තුනක් බිඳලා තියෙනවා නම් ආන් ඒ භික්ෂුන් වහන්සේ ඒ ඒ භික්ෂුන් වහන්සේගේ සීලය සබල සීලයක් කියලා කියනවා. සබල කියලා කියන්නේ සබල කියන වචනේ තේරුමම පුල්ලි කියන අදහසක්, කබර කියන අදහසක්. ඒ නිසා හරියට අර පුල්ලි තියෙන ගව දෙනක් වාගේ එහෙම නැත්නම් කබර තියෙන ගව දෙනක් යම්සේද අන්න ඒ වායි කියන මේ වික්ෂුන් වහන්සේගේ මේ පුද්ගලයාගේ සීලය සබල සීලයක්. ඒ කියන්නේ පුල්ලි සහිත සීලයක්. තැන් තැන් තැනින් තැනින් අපිරිසිදු වෙලා තියෙන සීලයක් කියලා කියනවා. ඒ වගේම අවසාන කොටස කල්මාශ කියන කොටස පැහැදිලි කරනවා යස්ස අන්තරන්තරා බින්නානේ යම්කිසි පුද්ගලයෙක්ගේ සීලය අතරතුරින් තැන් තැන් වලින් බෙදලා තියෙනවා නම් කියනවා තස්ස අන්තරන් අන්තරන්තරා විසභාග වන්න බින්දු විචිත්‍ර ගාවීවිය තැන් තැන් වල විසභාග වර්ණ බින්දු තියෙන විචිත්‍ර ගවදනක් වාගේ කියන්නේ තිත් තිත් තියන ගොඩාක් දැන් සමහර හරක් තියෙනවා ලොකු පුල්ලි වශයෙන් වෙන වෙන වර්ණයන් ඇඟේ තියෙනවා පිටේ බඩේ තැන් තැන් වල ලොකු ලොකු පුල්ලි තියෙනවා නම් ඒක තමයි කිව්වේ කබර දෙනක්. එහෙම නැත්නම් පුල්ලි දෙනක් කියලා. පුල්ලි ගව දෙනක් කියලා. දැන් කුඩා කුඩා තිත් තිත් තැන් තැන් වල තියෙනවා නම් ඒතකොට කියනවා තිත් ගව දෙනක් කියලා. තිත් දෙනක් කියලා කියනවා. මෙන්න මේ විදිහට මේ තිත් කියලා කියන එකට තමයි කම්මාස කියලා කියන්නේ. ඒ නිසා කියනවා අර අතරතුරින් තැන තැන විෂභාග වෙනස් වෙනස් වර්ණවත් බිඳු තියෙනවා නම් ඒ ගව දෙන මේ විචිත්‍ර ගවදනක් වාගේ තිත් ගවදනක් වාගේ කියනවා වාගේ මේ තැන් තැන් වල අතරතුරින් සීල් බිඳිලා තියෙන පුද්ගලයාගේ සීලය කියනවා කල්මාශ සීලයක් කම්මාශ සීලයක් කියලා කියනවා කල්මාශ කියන වචනේ තේරුම තිත් කියන එක තැන් තැන් වලින් විචිත්‍ර භාවයක් තියෙනවා කියන අදහස. ඒ අනුව කම්මාශ සීලය කියලා කියනවා. ඒ අනුව ඔන්න සීලේ අපිරිසිදු වෙන ආකාර හතරක් අපි කියවා. ඛණ්ඩ, චිද්‍ර, සබල කල්මාස කියලා. කම්මාස කියලා. එනො ඛණ්ඩ කියලා කියන්නේ සීල්පද මුලින් හෝ අගින් හෝ බෙදලා නම් කම්මාස සීලයක්. අතර මැද්දෙන් බෙදලා නම් චිත්‍ර සීලයක්. පිළිවෙලින් කිහිපයක් බෙදලා නම් සබල සීලයක්. තැන් තැන් වලින් බෙදලා තියෙනවා නම් කම්මාස සීලයක් කියලා කියනවා. එහෙම දේශනා කරලා ඊට පස්සේ අපිට සඳහන් කරනවා ඒවම් තාව ලාභය ලාභාදී හේතු කියන බෙහෙදේන ඛණ්ඩාදි භවෝ හෝති මේ සීලයක් ඛණ්ඩාදී භාවයකටපත් වෙන්නේ ලාභාදී හේතු නිසා වෙයි කියලා කියනවා. මොනවද? ලාභ, යස, ඥාති, අංග, ජීවිත අපේක්ෂාවෙන් සිල් සමාදන් වෙනකොට. යම් කිසි කෙනෙක් සිල් සමාදන් වෙන්නේ තමන්ගේ සීලේ බලාපොරොත්තු වෙන්නේ ඒ සීලය තුළ යම් ලාභයක් උද්දන්න නම් මිනිස්සු මම සිල්වත් කියලා හිතුවහම මට ලාභ ලැබෙයි කියන අදහසක් තියෙනවා නම් යම් භික්ෂුවක් සිල්වත් වෙන්නේ Tamanගේ ලාභය උදෙසා නම් ඒ ලාභේ නැති වෙනකොට සිල්පද කැඩෙනවා. ලාභේ තියෙනකොට විතරයි සිල්පද තියෙන්නේ. සීලය රැකිලා තියෙන්නේ. මෙන්න මේ නිසා කියනවා මේ සීලය පිළිබඳ ඛණ්ඩාදී භාවයේ හේතු වෙන්නේ ලාභය නිසා. ලාභය විතරක් නෙවෙයි යසස. යසස කියලා කියන්නේ පිරිවර සම්පත්තිය නිසා. සීල් රකින්නකොට මට පිරිවර එකතු වෙයි කියලා හිතලා සීල් රකින්න කෙනාගේ පිරිවර නැති වෙනකොට සිල්පද කැඩෙනවා. ඥාතීන් නිසා තමන්ගේ ඥාතීන් තමන් එක්ක ඉදී මං සිල්වත් නිසා කියලා හිතාගෙන ඥාතීන් බලාපොරොත්තු වෙන සීල් රකින්නවා. එතකොට ඥාතීන් යම් කිසි කෙනෙක් තමන්ගෙන් නින් වෙනකොට සීලෙ බෙදෙනවා. එහෙම නැත්නම් අංග ජීවිත කියලා කියනවා. අංග කියලා කියන්නේ ශරීර අවයවයන් අංගයන් වෙනුවෙන් තමන් සීල් රකින්න වෙන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් තමන්ගේ ශරීර අවයවයක් රැකගන්න ඒ උදෙසා Taman යම්කිසි සීලයක් රකිනවා. යම්කිසි සිල්පදයක් රැකගෙන ඉන්නවා මේ තමන්ගේ ශරීර අවයවයේ අංගය රැකගන්න කියලා. එහෙම නැත්නම් තමන්ගේ සම්පූර්ණ ජීවිතය රඳා පවතින යම්කිසි සීලයක් නිසා වෙන්න ඒ ජීවිතේ බලාපොරොත්තු වෙන තමන් සීලය රකිනවා. හැබැයි ඒ දේ වෙනස් වෙනකොට තමන්ගේ සීලය කැඩෙන්න විදෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කණ්ඩාදී භාවය හේතුවෙන් සිද්ධ වෙන්නේ ලාභාදී හේතුවෙන් කියලා කියනවා. ඒ විතරකුත් නෙමෙයි තවත් හේතුවක් කියන අපිට. ලාභාදී හේතුන් නිසා වෙනුත් සීලය බෙදෙනවා. ඒ වගේම තමයි තවත් ආකාරයකට සීලය බෙදෙනවා. ඒක තමයි ඒවං සප්තවිද මේ තුන සංයෝග වශයෙන් කියලා කියන්නේ. සප්තවිද මෛතුන සංයෝග වශයෙන් සීලය බෙදෙනවා කියලා කියනවා. මේ කණ්ඩාදී භාවය ඇති වෙන්න තවත් හේතුවක් තමයි සප්ත මෛතුන සංයෝගය කියලා කියනවා. එහෙමනම් අපිට මෙතනදී සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද මේ සප්තවිද මෛතුන සංයෝගය කියලා කියන්නේ? ඒ නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය අපිට මෙතන ඉඳලා දක්වනවා මේ සප්තවේද මෛතුන සංයෝගී සඳහන් කරන සූත්‍ර දේශනාවක් විසුද්ධි මාර්ගය අපිට ගෙනහැලා දක්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සප්තවේද මෛතුන සංයෝගය අපට දක්වනවා එක්තරා බ්‍රාහමණයෙකුට කරන දේශනාවක් වශයෙන්. ඒ දේශනාවේ දේශනා පාළිය තමයි මෙතන මේ විසුද්ධි මාර්ගය අපිට දක්වන්නේ. ඉතින් අපි මේ සූත්‍රයත් අපි මෙතනදී නිසා සාකච්ඡා කරගෙන යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඊද බ්‍රාහමන බ්‍රාහමණය මේ ශාසනයේ ඒකච්චෝ සමනෝ බ්‍රාහමනෝවා. එතකොට ඊද කියලා කියන සමහත මේ ශාසනය කියන එකට වඩා මේ ලෝකේ කියන්නේ මේ අපේ බුද්ධ ශාසනයට අමතරව තවත් ශ්‍රමණ බ්‍රාහමණයන් ඉන්න තැන ඉන්නවා. ඒ නිසා ඉද මේ ලෝකේ ඒකච්චෝ සමනෝවා බ්‍රාහමනෝවා ඇතැම් ශ්‍රමණේ බ්‍රාහමණ කෙනෙක් සම්මා බ්‍රහ්මචාරී පටිජානමානෝ මනවින්ම තමන්ගේ බ්‍රහ්මචාරී භාවය ප්‍රතිඥා කරනවා නහේවකෝ මාතුගාමින සද්දින් ද්වන්ද්වේ සමාපතෙන් සමාපජ්ජති. මේ ශ්‍රමණ කෙනා මේ බ්‍රාහ්මණ කෙනා කවම කවදාකවත් මාගමක් සමග ද්වන්ද්වේ සමාපත්තියකට යෙදෙන්නේ නැහැ. මෛතුන සේවනයකට යෙදෙන්නේ නැහැ. ඒ අනුව දැන් අපි කියනවා යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඊටාම පිරිසිදු සිල් රැකනවා. කවම කවදාකවත් සීල ભેදයකටපත් වෙන්නේ නැහැ. කාන්තාවක් සමග මෛතුන සේවනයකට යෙදෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි කියනවා ඒ භික්ෂුන් වහන්සේගේ සීලය බෙදෙන්න මේ මෛතුන සංයෝගය කියන හේතුව විතරක් නෙමෙයි තවත් මේ සප්තවිධ මෛතුන සංයෝගයක් තියෙනවා. මීට වඩා තවත් තමන්ගේ සීලය අපිරිසිදු වෙන ක්‍රම කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ. එතන දේශනා කරනවා අපිච කෝ මාතුගාමස්ස උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං සාධියති. හැබැයි මාගමක් ඇවිල්ලා ඒ මාගම මේ ශ්‍රවණ බ්‍රාහ්මණ කෙනාගේ උච්ඡාදන පරිපන්දන නහාපන සම්භාහන කරනවා නම් ඒ වික්ෂුන් වහන්සේගේ එතන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනාගේ ඇඟ පිරිමදිනවා නම් ඇඟ කුලනවා නම් නාවනවා නම් පා ආදී සම්භාහනය කරනවා මෙන්න මේක ඉවසනවා මෛත්‍රන සංයෝගයක් ඉවසන්නේ නැහැ එහෙම ද්වන්දේ සමාපත්තියකට සම්බන්ධින්නේ නැහැ හැබැයි කාන්තාවකගේ මේ තමන්ට කරන ඇඟ සම්බාහනය කිරීම, ඇඟිලිවීම, නැහැවීම ආදී කටයුතු ටික ඉවසනවා. සෝ තදස්සාපීති. ඒ වික්ෂුන් වහන්සේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනා ඒක ආස්වාදනය කරනවා. තන් නිකාමේති. ඒකට කැමති වෙනවා. තේනච විත්තිං ආපජ්ජති. ඒ කටයුත්තේ යෙදීම නිසා සතුටටපත් වෙනවා. බුදුරජාණන් දේශනා කරන ඉදම්පිකෝ ඉදම්පිකෝ බ්‍රාහ්මණ බ්‍රහ්මචර්යස්ස ඛණ්ඩම්පි චිද්දම්පි සබලම්පි කම්මසම්පි බ්‍රාහ්මණයේ මේ බ්‍රාහ්මණතුමා මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනාගේ Brahmacharyaව ඛණ්ඩ වෙච්ච Brahmacharyaවක් වෙනවා. චිත්‍ර වෙච්ච Brahmacharyaවක් වෙනවා. සබල කම්මාස Brahmacharyaවක් වෙනවා. අයං උච්චති බ්‍රාහ්මණ අපරිසුද්ධම් Brahmacharyan චරති. මේ භික්ෂුන් වහන්සේ මේ බ්‍රාහ්මණතුමා මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනා අපරිසුද්ධම් Brahmacharyan චරති. අපිරිසුදු Brahmacharyaවක් හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. සංයුක්තෝ මේ තුනෙන් සංයෝගී වෙනවා. ද්වන්දේ සමාපත්තියකට සමවැදුන් නැති වුණාට අපි කියන මෛතුන සේවනයේ යෙදුන් නැති වුණාට එක්තරා විදිහකට මෛතුන සංයෝගයෙන් සංයුක්ත වෙලා වාසය කරනවා කියනවා. න පරිමුච්චති ජාතිය ජරාය මරණේන මේ විදිහට පෙය්‍යාලම් කරලා දේශනා කරන න පරිමුච්චති දුක්ඛස්මාතික ධර්ම. එතකොට මේ භික්ෂුන් වහන්සේ මතත මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනා කියනවා ජාතියෙන් මිදෙලා නැහැ. ජරාවෙන් මරණයෙන් මිදෙලා නැහැ. මේක අපිට පෙය්‍යාලම් කළ දේශනා කරන පරිමිච්ඡේද දුක්ඛස්මාතකදාන. මේ භික්ෂුන් වහන්සේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනා මේ සසර දුක නිමා කරන්නේ නැහැ කියලා කියනවා. සසර දුකෙන් මිදෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් භ්‍රමචාරී භාවයේ ප්‍රතිඥා කරමින් භ්‍රමචාරී භාවයේ ප්‍රතිඥා කරන පුද්ගලෙක් Taman මෛතුන සේවනයක් කරන්නේ නැහැ මම භ්‍රමචාරී කියලා කිව්වට තමන් ද්වන්ද්වයේ සමාපත්තියකට සම්බන්ධු නැති වුණාට මාගමකගේ මේ ඇඟ පිරිමැදීම් ආදී කටයුතු ටික ඉවසනවා නම් බුදුරජාණන් දේශනා කරන බ්‍රාහ්මණය මෙන්න මේකත් එක පැත්තකින් ගත්තහම එක් පාර්ශ්වයකින් ගත්තහම Brahmacharyaදී Brahmacharyaව ඛණ්ඩාදී භාවයකට පැත්පත් වෙනවා. ඛණ්ඩ වෙනවා. ඒ Brahmacharyaව ඛණ්ඩ වෙනවා. Brahmacharyaව ඡිද්‍ර වෙනවා. Brahmacharyaව සබල වෙනවා. Brahmacharyaව කම්මාස වෙනවා. මේ නිසා ඒ කණ්ඩාදී භාවයේ නිසාවෙන්ම කියනවා මේ භ්‍රමචර්යාව අපිරිසිදු භ්‍රමචර්යාව හැසිරීම බවට පත් වෙනවා. එතමෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සීලය අපිරිසිදු වෙන ප්‍රධාන කරුණු සත්විත මෛතුන සංයෝගයක් දක්වන්න ගිහිලා කියනවා. අපි සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනා කව කවදාකවම කවදාකවත් කාන්තාවක් සමග ද්වන්ද්වේ සමාපත්තියකටමයි තුන සේවනය කෙරෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ මෙන්න මේ වාගේ දෙයක් ඉවසනවා නම් ඒ ඉවසන භික්ෂුන් වහන්සේගේ සීලය අපිරිසිදුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක තමයි පළවෙනි මෛතුන සංයෝගය කියලා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ මේ අපි අතිරේක පාලි කාරණයක් පැහැදිලි කරොත් එimhe ඉදම්පිකෝ බ්‍රාහමන කියලා කියන ඉදම්පි කියලා කියන තැන අපි කාර්යයක් තියෙනවා ඉදම්පි කියන මේ පී ශබ්දය ඉදිරියේ කියන කර්මකාරණා ටික සමුච්චය කරන්න එකතු කරන්න කරන දේශනාවක් තියෙනවා කෝ කියන શબ્දය අවධාරණාර්ථයක් නිසා අවධාරණය කරලා කියන බ්‍රාහමණය මෙන්න මෙයක් මෛතුන සංයෝගය යෙදීමක් මෛතුන සේවනයක් කිරීමක් කියලා සඳහන් කරනවා ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේගේ සීලය අපිරිසිදුයි කියලා දේශනා කරනවා. ඊළඟට දෙවෙනි කාරණයක් අපට දක්වනවා පුණජ පරම් බ්‍රාහ්මණ ඉදීකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා කියලා මේ විදිහටම මේ සියල්ලම පේයාලම් කරමින් දේශනා කරනවා. ඒ භික්ෂුන් වහන්සේ අර වාගේම මෛතුන සංයෝගයේ යෙදෙන්නේ නැහැ, ද්වන්දේ සමාපත්තියේ යෙදෙන්නේ නැහැ. හැබැයි සඳහන් කරනවා හැබැයි සඳහන් කරනවා නහේවකෝ මාතුගාමෙන සද්දින් ද්වන්දේ සමාපත්තින් සමාපජ්ජති නැති මාතුගාමස් උච්ඡාදනං සාධියති මාගමක් සමග ද්වන්දේ සමාපත්තියට සම්බන්ධින්නෙත් නෑ දැන් අර කලින් කාරණාව විසඳහන් කරපු මාගමකේ උච්ඡාදන නහාපන ආදී ඉවසන්නෙත් නෑ එනිසා මේ එකක්වත් නෑ ඒ දෙකෙන්ම නැතුව හැබැයි කියන අපිචකෝ මාතුගාමෙන සද්දින් සංජග්ගති සංකීලති සංකීලායති මාගමක් සමග සංජග්ගති සංජග්ගති කියන්නේ කෙලෙස් වශයෙන් මහසිනාසෙනවා. දැන් මාගමක් සමග ද්වන්ද්වේ සමාපත්තයට සම්බන්ධින්නෙත් නැහැ. පිරිසිදුයි Brahmacharyaව රකින්නවා. ඒ වගේම මාගමකගේ ඇඟ පිරිමැදීම් ආදී ඉවසන්නෙත් නැහැ. එහෙමත් පිරිසිදුයි. හැබැයි කියනවා මාගමක් සමග සංජග්ගති සංජග්ගති කියන්නේ මහා හරින් කෙලෙස් වශයෙන් සිනාසෙනවා. කෙලෙස් වශයෙන් මහසිනාසෙනවා. සංකීලති සෙල්ලම් කරනවා සෙල්ලම් කරනවා කියලා කියන්නේ මෙතනදී මේ කියන්නේ අපි ගිහිල්ලා පෝල් ගහනවා වගේ සෙල්ලම් කිරීම කියන එක නෙමෙයි එක්තරා විදිහකට තමන් කතා බහෙන් යම් විහිළුක විහිළු තහළු කරනවා ඒ වගේ දේවල් ඊට පස්සේ සංකේලායති සර්වාකාරයෙන්ම මේ මාර්ගම පිළිබඳව මමත්වයක් ඇති කරනවා මගේ කියන හැඟීමක් ඇති කරනවා එතකොට අපේ අහවලානේ කියලා තමන්ට සලකනවා මෙන්න මේ සැලකීම ගැන කියන සෝතදස්සාදීති අන්න ඒකත් ආස්වාදනය කරනවා. ඒ වගේම නිකාමීටි කැමති වෙනවා. ඒ වගේම විත්තිං ආපජති ඒකෙන් සතුටටපත් වෙනවා. එහෙමනම් කියනවා අන්න ඒ භික්ෂුන් වහන්සේත් මෙතනදී මේ තිත් දාලා පියාලම් කරලා සඳහන් කරලා තියෙන්නේ ඒ භික්ෂුන් වහන්සේත් සඳහන් කරනවා ඉදම්බිකෝ බ්‍රාහමන බ්‍රහ්මචර්ය ස්කන්ධම්පි චිද්දම්පි සබලම්පි කම්මාසම් බ්‍රාහ්මණ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයාගේ Brahmacharyaවත් ඛණ්ඩ වූ Brahmacharyaවක් චිත්‍ර වූ Brahmacharyaවක් සබලයි කල්මාශයි කියලා කියනවා අයං උචිත බ්‍රාහ්මණ අපරිසුද්ධ මචරියං චරති සංයුක්තෝ මේ තුනෙන් සංයෝගයෙන් බ්‍රාහ්මණය මේ භික්ෂුන් වහන්සේත් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියන අපිරිසුදු බ්‍රහ්මචර්යාවක් හැසිරෙනවා මෛතුන සංයෝගයෙන් සංයුක්ත වෙලා කියලා කියනවා න පරිමුච්චිත ජාතිය ජාතියෙන් මිදෙන්නේ නැහැ ජරාවෙන් මරණයෙන් ආදියෙන් මිදෙන්නේ නැහැ කියලා සඳහන් ඒ අනුව දෙවෙනි මෛතුන සංයෝගය සඳහන් කරන්නේ පළවෙනි එක සඳහන් කරා මාගමගේ උච්ඡාදන ආදී ඇඟ පිරිමැදීම් ආදී වසනවා දෙවෙනි එක කියනවා නෑ ඇඟ පිරිම් ආදී වසන්නේත් නෑ හැබැයි මාගමක් සමග මහා හදින් සිනාසීම් ආදී කරනවා ඒක ආස්වාදනය කරනවා දැන් තුන්වෙනි කාරණයක් අපිට දක්වනවා පුනස්පරංකරෝ බ්‍රාහ්මණ පුණජ පරම්පෝ බ්‍රාහ්මන ඉදේකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා කියලා කරලා ඒක පිළියලම් කරලා කියනවා නහේවකෝ මාතුගාමින සද්දින් ද්වන්දේ සමාපත්තිය සමාපජ්ජති මාගමක් සමග ද්වන්දේ සමාපත්තියට සමාවදින්නෙත් නැහැ නැපි මාතුගාමස් උච්ඡාදනං සාදීති මාගමකගේ උච්ඡාදන නහාපන සම්බාහන ආදී ඉවසන්නෙත් නැහැ නපි මාතුගාමින සද්දින් සංජග්ගති සංකීලත සංකේලායති. මාගමක් සමග මහහරින් විනාශෙන්නේ විහිළුතහළු කරන්නේ ආදියක් නැහැ. හැබැයි කියන අපිචුකෝ මාතුගාමස චක්කුණා චක්කුම් උපනිච්ඡයති පෙක්කති. හැබැයි මාගමක මාගමකගේ මාගමක් සමග ඇසින් ඇස උපනිච්ඡයති පෙක්කති. උපනිච්ඡයති කියලා කියන්නේ ඊටාම උවමනාවෙන් බලනවා කියලා කියන එක. පෙක්ඛති කියලා කියන්නේ අපේක්ෂාවෙන් බලනවා කියලා කියන එක. සෝ තදස්සාදේති. ඒ භික්ෂුව ඒ පුද්ගලයා ඒක ආස්වාදනය කරනවා. සෝ තදස්සාදේති නිකාමේති ඒ වගේම කලින් සඳහන් කරපු අර්ථ තුනම ගන්න ඕනේ. තදස්සාදේති නිකාමේති විත්තිං ආපජ්ජති. ඒ නිසා අන්න බලන්න මාගමක් සමග මෛතුන සංයෝගයට යෙදෙන්නෙත් නැහැ. මාගමක් සමග මේ මහහරින් මොකද්ද මේ ඒ වගේම ඇඟ පිරිවැදීම් ආදී ඒ දෙන්නෙත් නැහැ. මාගමක් සමග මහහදින් සිනාසීම් ආදී කරන්නෙත් නැහැ. හැබැයි මාගමක් සමග ඇසින් ඇස පැහැර බලනවා. හොඳට ඇස දලවලා බලනවා. ඒ ඇස දලවලා බලලා මාගමක් සමග මෙහි අපි කියන්නේ අයි කන්ටැක්ට්ස් පවත්වනවා කියලා කියන්නේ. අයි කන්ටැක්ට්ස් පවත්වලා වඩාත් හොඳින් මේ මාගම සමග ඇසින් ඇස පැහැර බලලා ඒක ආස්වාදනය කරනවා නම් ඒක පිළිබඳව සතුටටපත් වෙනවා නම් ඒ කාරණේ නිසාවෙන් ඒකට කැමැති වෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේගෙත් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනාගෙත් සීලය අපිරිසිදුයි කියලා සඳහන් කරනවා. ඒ නිසා එතනදිත් කියනවා මේකත් එක්තරා විදිහකට මෛත්‍ර සංයෝගයක් සීලය අපිරිසිදු වීම කියලා සඳහන් කරනවා. ඊළඟට නැවතත් අපිට සඳහන් කරනවා පුණජ පරම් බ්‍රාහ්මණ නැවතත් බ්‍රාහ්මණය ඉදේ කච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා නහේවකෝ මාතුගාමින කියලා අර කලින් සඳහන් කරපු සියල්ලම කරන්නේ නැහැ කියලා කියනවා. කොහොමද? මාගමක් සමග මෛතුන සේවනයේ යෙදෙන්නේ නැහැ, ද්වන්ද සමාපත්තිය නැහැ. ඊට පස්සේ උච්චාදන නහාපන පරිවර්තන සම්භාහන ආදී ඉවසන්නේ නැහැ. ඇඟිලිම් ඇඟිලිම් පරිමැදීම් ආදී. ඒ වගේම තමයි මාගමක් සමග මහහදින් සිනාසීම් ආදී කරන්නේ නැහැ කෙලස් වශයෙන්. ඊට පස්සේ මාගමක් සමග ඇසෙන් ඇස පැහැර බලන්නේ නැහැ. හැබැයි කියනවා අපිචපු මාතුගාමස්ස සද්දං සුනාති. තිරෝ කුක්තාවා තිරෝපාකාරාවා හසන්තියා බණන්තියා ගායන්තියා රෝදන්තියා. මාගමක්ති ශබ්දයක් ඇහෙනවා. සමහර වෙලාවට බිත්තියෙන් එහා පැත්තේ තිරෝ කුට්ට කියලා තියෙන බිත්තියෙන් එහා පැත්තේ. තිරෝපාකාර එහෙම නැත්නම් තිර ප්‍රාකාරයකින් එහා පැත්තේ තිරෝපාකාර කියන කියන්නේ. යම්කිසි තාප්පයක් වෙන තාප්පයකින් එහා පැත්තේ. විත්තිය ප්‍රාකාරය කියන දෙකේ පොඩි වෙනසක් වෙනවා. විත්තියක් කියලා කියන්නේ ටිකක් උස එකක් ප්‍රාකාරයක් කියලා කියන්නේ ඊට වඩා ගොඩක් උස එකක් කියලා සඳහන් කරන්නේ. ඒ අනුව විත්තියකින් එහා පැත්තේ ප්‍රාකාරයකින් එහා පැත්තේ කතා කරන සිනහසෙන ගායනා කරන හඬන මාගමුඛ ශබ්දයක් ආස්වාදනය කරන ශබ්දයක් අහනවා. ඒ ශබ්දයක් අහලා සෝ තද සාදේති ඒකත් ආස්වාදනය කරනවා. තන්නිකාමේති ඒකටත් කැමති වෙනවා. විත්තිං ආපජ්ජති. ඒ ශබ්දය අහලා සතුටටපත් වෙන බලන්න. සමහර වෙලාවට අපි දකින්නේ සීලය කියන පැත්තේ මාගමක් සමග සිද්ධ කරන ද්වන්ද්වේ සමාපත්තිය කියන කාරණය, මෛතුන සේවනය කියන කාරණය විතරයි අපි දකින්නේ සීලය අපිරිසිදුන කාරණා කියලා. හැබැයි මෙතන සඳහන් කරන එහෙම විතරක් නෙමෙයි. මාගමක් සමග යෙදෙන මේ නොයෙක් නොයෙක් නොයෙක් නොයෙක් කර්ම කාරණා ගණනාවක් දක්වලා කියනවා මෙන්න මේ හැම එකක්ම සීලය පිරිසිදු වෙන්න එක හේතුවක් කියලා කියනවා. ඒතර මේ සීලය පිරිසිදු වෙනවා කියලා කියන්නේ මේ කරුණු කාරණා වලින් වික්ෂුන් වහන්සේගේ සිල්පදයක් හැදෙනවා කියලා කියන කාරණයට එහා ගිහිල්ලා සීලේ පතිත්තහය නරෝසපඤ්ඤෝ කියන මේ නිවන් මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය වෙන සීලය දිනනවා කියන කාරණය. සන් නිවන් මාර්ගේ ගමන් කරන අවස්ථාවේදී අපිට යම් විදිහකට සීලය යම් විදිහකට අපට අවශ්‍යයිද ඒ සීලය අපිරිසිදු වීමකට හේතු වෙනවා කියන කාරණය මෙතනදී අපිට පැහැදිලි වෙන්නේ. එයනුදෙන් කරුණු අපි සඳහන් කරා මාගමකගේ ඇඟපිරිම් ආදී වෙසීම් මාගමක් සමග මහහඬින් සිනාසීම් ආදී සිදු කිරීම මාගමක් සමග ඇසින් ඇස පැහැර බැලීම කියන කාරණේ ඒ වගේම මාගමකගේ ශබ්දයේ සීම කරුණු හතරයි පස්වෙනි කරුණ දක්වනවා පුණජ් පරම් බ්‍රාහ්මන ඉදීකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා කියලා අර මුලින් කියපු කාරණා ටික අතහැරලා ඒ කියන්නේ මාගමක් සමග මෛතුන ද්වන්දේ සමාපත්තියකට සම්බන්ධින්නෙත් නැහැ මාගමකගේ ඇඟපිරීම ආදී ඉවසන්නෙත් නැහැ මාගමක් සමග කෙලෙස් වශයෙන් මහහරින් hina sinaasim කෙලිකවටකම් කිරීම ආදී කරන්නෙත් නැහැ. ඒ වගේම මාගම සමග ඇසින්නස පැහැර බලන්නෙත් නැහැ. මාගමගේ ශබ්දය අසන්නෙත් නැහැ. ඒ කිසිම දෙයක් ආස්වාදනය කරන්නේ නැහැ. ඒ හැමතැනකම තමන් පිරිසිදුලා ඉන්නවා. හැබැයි කියනවා අපිචකෝ එහෙම වුණත් යානිසතානි කුබ්බේ මාතුගාමෙන් සද්දෙන් හසිතල අපිට කීලිතානි තානි අමසරති මේ භික්ෂුන් වහන්සේ මේ ශ්‍රමණ බ්‍රාහමණ කෙනා මීට කලින් පෙර මාගමක් සමග කරපු කියපු දේවල් සිහිපත් කරනවා. මාගමක් සමග කතා බහ කරපුවා, සිනාසනු අවස්ථාවන් කෙලිකවටකම් කරපුවා, සෙල්ලම් කරපුවා, Taman විනෝදයෙන් මාගමක් සමග ගත කරපු අවස්ථාවන් සිහිපත් කරනවා. සිහිපත් කරලා සෝතබ්බසාදීති. අන්න ඒක ආස්වාදනය කරනවා. තන්නිකාමේති. ඒකට කැමති වෙනවා. විත්තිං ආපජ්ජති. ඒ සිහිපත් කිරීම තුළින් Taman සතුටින් සතුටටපත් වෙනවා. බලන්න මේ සීලේ අපිරිසිදු භාවය බුදුරජාණන් කොයි තරම් ගැඹුරට අපිට මේක දේශනා කරනවා කියලා. කොයි තරම් ගැඹුරට අපිට මේක පැහැදිලි කරනවද කියලා. මාගමක් සමග ද්වන්ද්වේ සමාපත්තියට සංවැදීම කියන කාරණේ විතරක් නෙමෙයි සීලය පිරිසිදු භාවයට කියන්නේ. අපිට කියනවා අඩුම තරමේ කලින් මාගමක් සමග කාන්තාවක් සමග කරපු කියපු දේවල් සිනහසුණු ආදී දේවල් සිහිපත් කරලා ඒක ආස්වාදනය කරනවා නම් ඒකට කැමති වෙනවා නම් ඒකෙන් සතුටටපත් වෙනවා නම් ඒ තුලුත් කියනවා ඒ භික්ෂුන් වහන්සේත් මේ ජාතිය ජරාව මරණය කෙලවර කරන්නේ නැහැ දුකින් කෙලවර දුකින් මිදෙන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ සීලය ඛණ්ඩයි, චිද්‍රයි, සබලයි, කල්මාශයි කියලා සඳහන් කරනවා. පස්වෙනි කාරණේ. ඊළඟට හයවෙනි කාරණයක් දේශනා කරනවා පුණජ පරම්බ්‍රාහ්මන ඉදීකච්චෝ සමනෝවා බ්‍රාහ්මනෝවා කියලා ඒ කාරණා ටිකත් දක්වලා ඊට පස්සේ කියනවා ඒ අනුව මාගමක් සමග මෛතුන සේවනයේ යෙදුනෙත් නැහැ. මාගමගේ උච්චාදන නහාපන ආදී ඉවසුවෙත් නැහැ. මාගමක් සමග මහහඳින් සිනාසීම් ආදී කරෙත් නැහැ. මාගමගේ ඇසින් නැස පැහැර බැලුවෙත් නැහැ. මාගමගේ ශබ්දයක් ඇසුවෙත් නැහැ. එහෙමත් නැත්නම් පෙර මාගමක් සමග කරපු දේවල් සිහිපත් කරෙත් නැහැ කියලා කියනවා. හැබැයි අවසාන කාරණේ වශයෙන් හැබැයි අපිට දක්වන 6 වෙනි කාරණේ වශයෙන් අපිටකෝ පස්සති ගහපතින් වා ගහපති පුත්තං වා පංචහිකාම ගුණේ සමප්පිතං සමංගීවූතං පරිචායමානං දකිනවා පංචකාම ගුණයන්ගෙන් සමර්පිත වෙලා කියන්නේ පංචකාම ගුණයන් සහිත වෙච්චි සමංගී භූත වෙච්චි පංචකාම ගුණයන් සමන්විත වෙච්චි පරිචාරේමානං ඒ පංචකාම ගුණයන් සමග සතුටු වෙන්නා වූ එමත් නැත්නම් කෙලින්නා වූ ඒවායින් උපටන් ලබන්නා වූ යම් කිසි ගෘහපතියෙක් දකිනවා. දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට වර්තමානයේ සිද්ධ වෙන්න පුළුවන් දේ ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බලන්න මේ හැම කාරණයක්ම අපිට ප්‍රායෝගිකයි. තාම ප්‍රායෝගිකයි. ඒතර භික්ෂුන් වහන්සේ කෙනෙක්ට මේක සිද්ධ වෙන්න පුළුවන් දේ. අපි පැවිද්දේ ඉන්නේ දකිනවා ගිහි පුද්ගලයන් පංචකාම ගුණයන්ගෙන් සහිත වෙලා පංචකාම ගුණයන්ගෙන් සමන්විත වෙලා පංච කාමගුණයන්ගෙන් Taman උවටන් ලැබමින් ඒක සතුටටපත් වෙමින් විනෝද වෙන යම් කිසි කෙනෙක් අතිනවා. දැකලා සෝදර තදසාදීදී ආ ඒක ආස්වාදනය කරන කන්නිකාමී ඒකට කැමති වෙනවා. විත්තිං ආපජ්ජති. ඒක හේතුවෙන් සතුටටපත් වෙනවා. අන්න එහෙමනම් බුදුරජාණන් දේශනා කරනවා. මාගමක් සමග මෛතුන සංයෝජනයේ කියන ද්වන්ද්වේ සමාපත්තියට සමගදී නැති වුණාට මේ වික්ෂුන් වහන්සේගේ සීලය අපිරිසිදුයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒ නිසා අපේ සීලය අපිරිසිදුන තවත් ආකාරයක්. උන්වහන්සේගේ සීලය කණ්ඩං, චෙද්දං, සබලං, සම්මාසං කියලා දේශනා කරනවා. ඒ නිසා යම් කිසි පංචකාම ගුණයන්ගෙන් සමර්ථිත වෙච්චි ගිහි පුද්ගලෙක් දකිනවා නම් දැකලා ඒ ගිහි පුද්ගලයා පිළිබඳව Taman ආශ්‍රාදනය කරනවා නම් අනේක හොඳයි කියලා හිතනවා නම් ඒ හිතීමත් Tamanගේ සීලයේ අපිරිසුදු වෙන්න හේතුවක් කියලා දේශනා කරනවා. ඒක තුලිනුත් සඳහන් කරනවා සෝ න පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දුකින් අත මිදෙන්නේ නැහැ. ජාතිය කෙලවර කරන්නේ ජරාව, මරණය කෙලවර කරන්නේ අවසානයේ දුකින් කෙලවර කර දුක කෙලවර කරන්නේ නැහැ කියලා කියනවා. දුකින් මිදෙන්නේ නැහැ කියලා. මේ විදිහට කරුණු හයක් දක්වලා හත්වෙනි කාරණය භාග්‍යතුන් දේශනා කරන සමහර වෙලාවට හත්වෙනි කාරණේ එක්තරා පුදුමාකාර කාරණයක්. ඒකත් ඊටාම වැදගත් එකක් බලන්න. පුණජ පරම්බ්‍රාහ්මණ ඉදීකච්චු සමනෝවා බ්‍රාහ්මනෝවා මේ ලෝකයේ ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා. ඒ අය තමන් බ්‍රහ්මචර්යාව රකිනවා පිරිසිදු කියන අදහසින් කාන්තාවන් සමග මෛතුන සේවනයේ දෙන්න. ඒ විතරක් නෙවෙයි අනිකුත් කරුණු කිසිවකේ දෙන්නේ මොනවද? කාන්තාවක් සමග මහා හරින් කෙලිකාවට කම් කරමින් සිනාසෙන්නේ නැහැ. ඇසින් ඇස පහර බලන්නේ නැහැ. තමන් ශබ්දය අසලා සතුටු වෙන්නේ නැහැ. මාගමක් සමග පෙර කරපු දේවල් සිහිපත් කරලා සතුටු වෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් ගෘහපති පුත්‍රයෙක් පංචකාම ගුණයෙන් සමන්විත වෙච්ච කෙනෙක් දැකලා සතුටටපත් වෙන්නේ නැහැ. ඒ තරම් සීලය රකින්නවා. හැබැයි සඳහන් කරනවා ආපිචකෝ අඤ්‍යතරම් දේවනිකායම් ප්‍රනිදාය බ්‍රහ්මචරයන් චරති. හැබැයි එක්තරා දේව නිකායක් ප්‍රාර්ථනා කරගෙන ප්‍රනිදාය කියන්නේ ප්‍රාර්ථනා කරගෙන Brahmacharyaව හැසිරෙනවා. ඉමිනාහං සීලේන වතේනවා තපේනවා Brahmacharyiනවා. දේවෝවා භවිස්සාමි දේවනිතරෝවා. බලන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් සීල් රකිනවා මම මේ මගේ සීලයෙන් මගේ වෘතයෙන් මගේ තපසින් මගේ Brahmacharyaවෙන් මරණින් මත්තේ එක්තරා මෙන්න මේ මාගේ දෙවි කෙනෙක් වෙනවා. මෙන්න මේ වාගේ දෙවියන් අතර එක්තරා දෙවියෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට එක්තරා දේවනිකායක් ප්‍රාර්ථනා කරගෙන Brahmacharya හැසිරෙනවා නම්. සෝ තදස්සාදීටි ආන් ඒක ආස්වාදනය කරනවා නම් තන්නිකාමේටි ඒක කැමැති වෙනවා නම් තේනච විත්තිං ආපජ්ජති ඒකෙන් සතුටපත් වෙනවා නම් ඊදම්පිකෝ බ්‍රාහ්මණ Brahmacharyaස්ස ඛණ්ඩම්පි චිද්දම්පි සබලම්පි කම්මසම්පි ඒ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයාගේ Brahmacharyaවත් ඛණ්ඩ වෙච්ච බ්‍රහ්මචර්යාවක්, චිද්‍ර වෙච්ච බ්‍රහ්මචර්යාවක්, සබල වෙච්ච බ්‍රහ්මචර්යාවක්, කල්මාශ බ්‍රහ්මචර්යාවක් කියලා සඳහන් කරනවා. සබලන්ද හත්වෙනි මෛතුන සංයෝගයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් සිල් රකින්නේ දිව්‍ය ලෝකයන්ද කියලා බලාපොරොත්තු වෙනනම් දිව්‍ය ලෝකයන්ද බලාපොරොත්තු වෙන සිල් රැකීමත් එක්තරා විදිහට මෛතුන සංයෝගයක් කියලා සඳහන් කරනවා. ඒකත් එක්තරා විදිහට මෛත්‍රණ සංයෝගයක් කියලා කියන්නේ. ඒක තුලිනුත් එහෙම සිල් රකින්න කෙනත් න පරිමුච්චති දුක්ඛ ස්මාර්ථ දාන. අවදාhari දුකෙන් මිදෙන්න පුළුවන්. හැබැයි මේ සිල් රැකීම හේතුවෙන් මේ ජීවිතයේදී මේ පිළිවෙතින් නිවන දක්වා යන්නේ කියන එකයි බුදුරජාණන් දේශනා කරන්නේ. ඒ නිසා අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ සීලය අපිරිසිදු වන ආකාර විදිහට මේ කරුණ ගෙනහැර දක්වමින් අපට සඳහන් කරන්න බලන්න. මේ ලාභ යස ඥාති අංග ජීවිත කියන හේතු නිසා වෙන සීලය අපිරිසිදුන වාගිම තමයි ඒ වගේම තමයි අපිට සඳහන් කරනවා මේ සප්තවිද මෛතුන සංයෝගයෙන්ුත් මේ සීලේ ඛණ්ඩාදී භාවය සිද්ධ වෙනවා කියලා. සීලේ ඛණ්ඩ සීල, චිද්ද සීල, කල්මාස සීල, සබල සීල, කම්මාස සීල කියන මේ සීලේ අපිරිසිදු භාවයට සත්වේද මෛතුන සංයෝගයත් හේතුවක් වෙනවා කියලා සූත්‍ර අනුසාරයෙන් ගෙනහැර දක්වනවා. මොකද බුදුරජාණන් වහන්සේ ඉදම්පිකෝ බ්‍රාහ්මණ බ්‍රහ්මචර්යස්ස කණ්ඩම්පි චිත්තම්පි සබලම්පි කම්මාසම්පි කියලා මේ කාරණේ ඒ විදිහටම අපිට සූත්‍රය දේශනා කරන නිසා බුදුගොස් ස්වාමීන් වහන්සේ මේකත් ගෙනහැර දක්වලා තියෙනවා. මෙහෙමත් සීලය කණ්ඩාදී භාවයටපත් වෙනවා. සීල සංකීර්ණයකටපත් වෙනවා කියලා. එතනින් ඉදිරියට අපිට සාකච්ඡා කරන්නේ කොහොමද සීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස භාවයටපත් වෙන්නේ කොයි විදිහටද කියන ආකාරය. ඒ අනුව සීලයක් අකණ්ඩ භාවයටපත් වෙන්නේ දැන් මේ කතා කරපු ඛණ්ඩාදී භාවයේ අනෙක් පැත්ත ප්‍රතිපක්ෂ භාවය අකණ්ඩ භාවය. අකණ්ඩ සීලය, අච්චිද්‍ර සීලය, අසබල සීලය, අකල්මාස සීලය කියලා සඳහන් කරනවා. මොකක්ද සීලේ අකණ්ඩාදී භාවයට අපට කියන ආකාරය හේතුව කොහොමද? අකණ්ඩාදී භවෝ පන සබ්බසෝ සික්ඛාපදානං અભේදේන බින්නානංච සප්පටිකම්මානං පටිකම්මකරණේන සත්ත්වවිද මේ තුන සංයෝගා භවේනච අපරායච කෝදෝ උපනාහෝ මක්ඛෝ පලාසෝ ඉස්සාමච්චරියං මායා සාතහියං ධම්බෝ සාරම්භෝ මානෝ අතිමානෝ මදෝ පමාදෝති ආදීනම් පාප ධම්මානං අනුප්පත්තියා අප්පිච්චතා සන්තුට්ඨිතා සල්ලේකතාදීනං ච ගුණාං උප්පත්තිය සම්බෙහිතෝ දීර්ඝ කර්ම කාරණා ගණනාවක් බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට බුදු ගෝස්වාමීන් වහන්සේ මෙතනදී අපිට සඳහන් කරනවා. කොහොමද? අපිට කියනවා අඛණ්ඩාදී භාවය මේ සීලය අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාශ කියන කරුණු කාරණා ඒ සීලේ වෝදානේ පිරිසිදු වීම කියලා කෙනෙක් සබ්බසෝ සික්ඛාපදානම් අපේ තියෙනවා. සර්වාකාරයෙන්ම ශික්ෂාපද නොබිදීම කියන කාරණෙන් තමයි සංග්‍රහ වෙන්නේ කියලා කියනවා. සර්වාකාරම ශික්ෂාපද නොබිදීමෙන් තමයි මෙන්න මේ පිරිසිදු භාවය ඇති වෙන්නේ කියලා. ඒ විතරකුත් නෙවෙයි බින්නාවංච සප්පටි සම්මානං පටිකම්කරණේ. සමහර සිල්පද තියෙනවා බිඳුනහම ඒක ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන්. ප්‍රතිකර්මයක් කරලා නැවත වාරයක් පිරිසිදු භාවයට පත් වෙන්න පුළුවන්. එක්ක සර්වාකාරයෙන්ම සීලය පිරිසුදු භාවයෙන් ඉන්නවා සීල්පද විදගන්නේ නැතිව එහෙමත් නැත්නම් බිඳිච්ච සීලය යථා තත්ත්වයට නැවතපත් කරගන්නවා භික්ෂුන් වහන්සේලාගේ සීලයේ තියෙනවා සමහර ශික්ෂාපද පරාජිකක් වෙන ශික්ෂාපද තියෙනවා ප්‍රතිකර්ම කරන්න බෑ. ඒ ඒ පුද්ගලයා නැවත ප්‍රතිකර්ම කළ නොහැකි පුද්ගලෙක් බවට පත් වෙනවා. හැබැයි සමහර ශික්ෂාපද තියෙනවා. දැන් සංඝාදිශේෂ කියන ශික්ෂාපද වලින් නැගී සිටින්න යථාර්ථයටපත් වෙන ක්‍රමවේදයක් තියෙනවා. සෙසු ශික්ෂාපද තියෙනවා ඇවත් දේශනා කිරීම ක්‍රමයෙන් පිරිසිදු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේවට තමයි කියන්නේ සප්පටිකම්ම ශික්ෂාපද කියලා. දැන් ගිහි පුද්ගලයෙකුට නම් ඒ ගිහි පුද්ගලයාගේ සීලය සිල්පදේ කැඩිලා සීලය අපිරිසිදු වුණොත් නැවත වාරයක් ඒ සීලය සමාදන් වෙන්න පුළුවන්. ඒ සීලය සමාදන් වීමේදී තමන් සීල් සමාදන් වෙලා තියෙන සියලු ශික්ෂාපද එකට සංග්‍රහ කරලා නම් එතකොට එක ශික්ෂාපදයක් කැඩීමෙන් සියලු සීලෙ බෙදෙනවා. නැවත වාරයක් සියල්ල සමාදන් වෙනවා. සමහර වෙලාවට සීලේ සමාදන් වෙන්න පුළුවන් Tamanට එක එක ශික්ෂාපද වෙන වෙනම. දැන් අපි දැක්කා පසුගිය අවස්ථාවකදී අතරම විදේශ රටක කාම්බෝජි ගිහියයි සිල් ඉල්ලනවා. විසම් රක්ෂණත්තාය කියලා ඉල්ලනවා. වෙන වෙනම රකින්න අපිට සීල් සමාදන් කරවන්න කියලා. එතකොට ඒ වෙලාවට දෙන සීලය සිල්පද වෙන වෙනම රකින්න තමයි සීල් සමාදන් වෙන්නේ. ඒ නිසා එක සිල්පදයක් කරුණාට අනෙක් සිල්පද අපේ සිදු වෙන්නේ නැහැ. ඒ සීල්පදේ නැවත වාරයක් Tamanට අදිෂ්ඨාන කරගෙන සීලී පිරිසිදු කරගන්නත් පුළුවන්. ඒතර එහෙමත් ක්‍රමයක් තියෙනවා. එහෙමත් නැත්තම් අපි සියලු සිල්පද එකට බැඳිලා සමාදන් වුණාම එක සිල්පදයක් කරනොත් සියල්ල අපිරිසිදු වෙනවා. නැවත වාරයක් අපි පංච සීලයේ අෂ්ටාංග උපෝසථ සීලයේ ආදී සීලයේ අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ සීලය වෙන කෙනෙක්ගේ සමාදන් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගිහි පුද්ගලයන්ටත් තියෙනවා සීලේ බිඳුනොත් ඒ සීලය නැවත ප්‍රතිකර්ම කරගන්න පුළුවන් දේවල්. ආන් ඒ නිසා බිඳුණු සීලය ප්‍රතිකර්ම කරගැනීමෙන් සීලය අපිට පිරිසිදු භාවයටපත් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කියනවා සත්ත්වවිද මේතුන සංයෝගා භාවේන. සත්ත්වවිද මෛතුන සංයෝගයෙන් වැළකීමෙන් පුළුවන් මේ මෛතුන සංයෝගයෙන් ඉවත් වීමෙන් මෛතුන සංයෝග අභාවයෙන් පුළුවන් මේ සීලය අඛණ්ඩ චිද්දස බල කල්මාශ වශයෙන් පිළිගන්නේ කියලා. එනිසා කරුණු කීපයක් සඳහන් කරනවා සර්වාකාරයෙන් ශික්ෂාපද බිඳින්න තු රැක ගැනීම එහෙමත් නැත්නම් ශික්ෂාපද විදුරු ශික්ෂාපද වලට ප්‍රතිකර්ම කිරීම එහෙමත් නැත්නම් අපිට කියනවා සප්තවිධ මෛත්‍රී සංයෝග අභාවයෙන් මෙන්න මේ කියන කාරණා වලින් පුළුවන් කියනවා සීලය පිරිසිදු රකින්න අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාශ වශයෙන් සීලය රකින්න ඊට අමතරව තවත් කරුණු කීපයක් අපිට දක්වනවා. පාප ධර්ම ගණනාවක් අපිට දක්වලා කියන මෙන්න මේ පාප ධර්ම වල අනුත්පත්තියෙන් මේ පාප ධර්ම නොඉපදීමෙනුත් පුළුවන් සීලය පිරිසුදු භාවයටපත් කරගන්න. මොනවද? කෝධෝ. කෝධෝ කියන්නේ ක්‍රෝධය. ඒ කියන්නේ අපිට යම්කිසි අරමුණක් නිසාවෙන් මුලින්ම ඇති වෙන ද්වේෂයට කියනවා ක්‍රෝධය කියලා. කෝධෝ මුලින්ම පළමුවෙන් උපදින ද්වේෂය. උපනාහෝ නැවත නැවතත් බලවත් වෛර බැඳීමකින් උපදින ද්වේෂය උපනාහ මක්ඛෝ මක්ඛ කියලා කියන්නේ අනුන්ගේ ಗುಣ මකන භාවය මකු භාවය කියලා කියන එක මක්ඛෝ පලාසෝ අනුන්ගේ ගුණයි තමන් තමන්ගේ ගුණයි සමාන භාවයකට තියෙනවා කියලා දක්වන ධම්නස්සිත දැන් අපි හිතනවා අපිට තමන්ට වඩා ගුණින් උසස්ය කියලා හිතෙන පුද්ගලයෙක් තමන් දකිනකොට තමන්ගේ හිතේ ධම්නස් හිතක් ඇති වෙනව නෑ නෑ. ඒ ඒ පුද්ගලයා ඉච්ච උසස් කියලා කවට නෑ මමත් එක්ක මේ විදිහට මේ විදිහට ගියම සමානයි. අපි දෙන්න මම පහත් නෑ මමත් සමානයි කියලා අනෙත් පුද්ගලයාගේ ගුණයයි තමන්ගේ ගුණයයි දෙකම සමාන කරන්න දක්වන උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය ඇති වෙන සිතේ ධම්නස් බවක් ඇති අන්න ඒකට කියනවා පලාසය කියලා කියනවා. ඉස්සා කියලා කියන්නේ අනුන්ගේ සම්පත් නොවිසීම. මච්චරිය කියන්නේ තමන්ගේ සම්පත් ටික සැඟවීම කියන මසුරු භාවය. මායා මායා කියලා කියන්නේ තමන් සමග තියෙන තමන් වෙත තියෙන දොස් ටික සංගවන ලෝභාදී සිත සාඨීය සාඨීය කියන්නේ තමන් කෙරෙහි නැති ಗುಣ ඇති කරන ඇති විදිහට පෙන්වන ගතිය සටකපට භාවය කියලා කියන්නේ සාඨීය භාවය තම්බෝ තම්බ කියලා කියන්නේ සිතෙන් තමන්ගේ සිත බොහෝම දැඩි කරගෙන තියෙනවා නම් සිතේ සිත හේතුවෙන් සිත නිසාවෙන් තමන්ගේ සිත බොහොම දැඩි භාවයට පත් කරගන්න ඒකට කියනවා පම්බ සාරම්භ සාරම්භ කියලා කියන්නේ අනුන් අනුන්ගේ ಗುಣ මතුවෙන්න දෙන්නේ නැතුව ඊට කලින් යම් කිසි දෙයක් කරලා ඒ අනුන්ගේ ಗುಣ මතුවෙන්න දෙන එක වළක්වන ගතියට කියනවා. එහෙම තියෙන ධම්නස් සිතකට කියනවා සාරම්භ. මාන මාන කියලා කියන්නේ තමන්ව හුවා දක්වන ගතිය. අතිමාන අතිමාන කියලා කියන්නේ අතිශයින් හොවා දක්වනවා කියලා කියන එක. තමන්ගේ ජාතිය වෙන්න පුළුවන්, තමන්ගේ කුල ගෝත්‍රය වෙන්න පුළුවන් මේ යම් කිසි දෙයකින් තමන්ගේ තමන්ගේ බහුශ්‍රත භාවයෙන් වෙන්න පුළුවන් තමන් උසස් කරලා දක්වනවා එක මානය, අතිශයින් උසස් කරලා දක්වනවා එක අතිමානය. මද ඒ කියන්නේ තමන් සමහර වෙලාවට තමන්ගේ ජාතිය නිසාවෙන් තමන්ගේ සමහර වෙලාවට ආරෝගී භාවය නිසාවෙන් යම්කිසි හේතුකින් තමන් සතුටටපත් වෙනවා මේ මදේ කියලා. පමාදය ප්‍රමාදය කියලා කියන්නේ පංචකාම ගුණයන්ගේ සිත විසිරුවන ලක්ෂණය කියලා කියන එක. ප්‍රමාදය. කියන්නේ සිතේ විසිරීම කියන එක. මෙන්න මේ කියන පාප ධර්ම. කෝධ උපනාස මක්ඛ පලාසීස්සා මච්චරිය මායා සාටීය තම්බසාරම්භ මාන අතිමාන මද පමාද කියන මෙන්න මේ පාප ධර්මයන් වල අනුත්පත්තිය. මේ පාප ධර්ම ඉපදෙන්න දෙන්නේ නැතිව අනුත්පත්තියනොත් මෙන්න මේ සීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාෂ භාවය ඇති කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ විතරකුත් නෙමෙයි කියනවා අප්පිච්චතා සන්තුට්ඨිතා සල්ලේකතා දීනංච ගුණානං උප්පත්තිය. අල්පේච්ඡ භාවය, සන්තුට්ටි භාවය, සල්ලේක භාවය මේ ආදී ගුණයන් ඉපදවීමෙනුත් මේ සීලේ අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාෂ භාවය ඇති කරගන්න පුළුවන් කියලා කියනවා. මේ නිසා අපිට සීලේ ඛණ්ඩ චිද්‍ර සබල කල්මාස කියන සීලේ අපිරිසිදු වෙන ආකාරය දක්වලා ඊට පස්සේ කියන මෙන්න සීලේ පිරිසිදු භාවයට පත් කරගන්න නම් සර්වාකාරයෙන් සීල්පද කැඩෙන්නේ නැතුව රකින්න ඕනේ එක්කෝ කැඩුණු සීල්පද තිරණන් ඒවට ප්‍රතිකර්ම කරන්න ඕනේ ඒ විතරකුත් නෙමෙයි අපිට සඳහන් කරනවා සප්තවිද මෛතුන සංයෝගයෙන් ඉවත් වෙලා කෝධ උපනාහ ආදී මේ පාප ධර්මයන් ඉපදීම වළක්ව ගන්න ඕනේ ඒ විතරකුත් නෙවෙයි අල්පේච්ඡතා, සන්තුට්ඨිතා, සල්ලේකතා ආදී ගුණයන් උපදව ගන්න ඕනේ. අල්පේච්ඡ භාවය කියලා කියන්නේ කුඩා දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි දෙයක් ඇති Tamanට කියලා කියන එක. සන්තුට්ඨිතා කියලා කියන්නේ Taman ලද දෙයින් සතුට වෙනවා කියලා කියන එක. සල්ලේකතා කියලා කියන්නේ Tamanගේ කෙලෙස් ලෙයා හැරීමේ ගුණය කියලා කියන්නේ. මෙන්න මේ ගුණයන් Taman තුළ උපදවා ගැනීම තුළින් අපට හැකියාවක් ලැබෙනවා කියනවා. සීලය අඛණ්ඩව අච්චිද්‍රව අසබලව අකල්මාසව දකින්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම සඳහන් කරනවා යානිහි සීලානි ලාභාදීනං අත්තාය අබින්නානි යම්කිසි සීලයක් මේ ලාභාදී හේතුවෙන් බිඳුනේ නැද්ද එම නැත්තම් ප්‍රමාද දෝෂේනවා බින්නානිපි පටිකම්ම කතානි Tamanගේ ප්‍රමාදයේ හේතුවෙන් සීලේ බිඳුනද බිඳිච්ච සීලේ යලි ප්‍රතිකර්ම කරගත්තද එමත තමයිතන සංයෝගයේහි වා කෝදුපනාහි අහාදීහි පාප ධම්මේහි අනුපහ අනුපහතානි තමන් මේ සප්තවිද මෛතුන සංයෝගයෙන් උපද්ද්‍රවයට ලක්ුණේ නැත්නම් එහෙම නැත්නම් කෝදෝපනාහ ආදී පාප ධර්මයන්ගෙන් උපද්ද්‍රවයට ලක්ුණේ නැත්නම් තානි ඒ සීලය කියනවා සබ්බසෝ අකණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි විච්ඡන්ති. අන්න ඒ සීලේ ਸਰවාකාරයෙන් අච්චි අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස කියලා කියනවා. එමනම් යම් කිසි දැන් බලන්න සීලේ පිරිසිදු භාවය අකණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස භාවය අපිට දේශනා කරන්නේ කොහොමද? ලාභ යස ජීවිත අංග කියන හේතු නිසා සීලේ විදගන්නේ නැහැ. යම්කිසි ප්‍රමාද දෝෂයෙන් සීලේ බිඳුනනම් ඒ සීලේ නැවත වාරයක් ප්‍රතිකර්ම කරගන්නවා. යථා සත්‍යයට පත් කරගන්නවා. සප්තවිද මෛතුන සංයෝගයේ යෙදෙන්නේ නැහැ. ක්‍රෝධ උපනහ ආදී පාප ධර්මයන්ගෙන් තමන්ගේ සීලය උපද්‍රවයට ලක් කරගන්නේ නැහැ. මෙන්න මේ தත්වයන්ගෙන් පිරිසිදු වෙලා තියෙන සීලයක් තියෙනවා නම් තානි සබ්බසෝ අකණ්ඩානි ආන්ගේ සීලේ සවාකාරයෙන්ම අකණ්ඩ සීලයක් කියලා සඳහන් කරනවා. අච්චිද්‍ර සීලයක් කියලා කියනවා. අසබල සීලයක් කියලා කියනවා. අපම්මාස් සීලයක් කියලා කියනවා. මේ විදිහට අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකම්මාස වෙච්ච සීලය ඊට පස්ස සඳහන් කරනවා ගොජිස්ස විඤ්ඤූපසත්ත අපරාමත්ත සමාධි සංවත්තනික කියන තවත් අංග තුනක් පිළිගන්න. තානියේව බුජිස්ස භව කරනතෝ බුජිස්සානි අන්න ඒ සීලය බුජිස්ස භාවය ඇති කරන බුජිස්ස භාවය කියලා කියන්නේ තෘෂ්ණා දාස භාවයෙන් මුදවනවා කියලා කියන්නේ තණ්හාව කියන දාස භාවයෙන් මුදවනවා කියන එකයි බුජිස්ස භාවයට පත් කරනවා. දැන් බුජිස්ස කියන වචනේ තිරුම නිවහල් කියන්නේ. යම් කිසි කෙනෙක් තවත් කෙනෙක් යටතේ ඉන්නවා නම් එයාට යටත් වෙලා එයාගේ සිරකරුවෙක් වෙලා දාසයෙක් වෙලා ඉන්නවා නම් ඒ පුද්ගලයා බුජිස්ස නෑ. යම් කිසි කෙනෙක් මේ දාසභාවයෙන් මිදෙනවා නම් යටහත් භාවයෙන් මිදෙනවා නම් අන්න ඒ පුද්ගලයා බුජිස්සයි කියලා කියනවා. නිවහල් කියලා කියනවා. ඒ නිසා සර්වාකාරයෙන් සීලය අකණ්ඩච්චිද්‍ර භාවයෙන් තියෙනවා නම් ඒ අකණ්ඩච්චිද්‍ර ආදී භාවයෙන් තියෙන සීලය තෘෂ්ණාවේ දාසයක් බවට පත් කරන්නේ නැහැ මේ පුද්ගලයා. Taman කොච්චර Tamanට ලෝභසිත ඇති වුණත් ඒ ලෝභසිතක් නිසා වෙන සීලය අපිරිසිදු භාවයට පත් කරන්නේ නැහැ කියන්නේ. තණ්හාවට Taman දාස වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ සීලය බුද්ධිසානී කියලා කියනවා. ඒ වාගේම තමයි නුවණැති පුද්ගලයා මේ සීලය ප්‍රශංසාවට ලක් කරනවා. අනේ මේ විදිහට සිල් රකින පුද්ගලෙක් යන්නේ හොඳයි. ඔහු නිවනට යනවනේ කියලා ප්‍රතිනා කරනවා. එහෙම නැත්නම් යම් කෙනෙක් ලාභාදී හේතුකින් සිල් රකිනවා නම් මිනිස් මේක දැකලා තියෙනවා. මේ පුද්ගලයා සිල් රැක්කට ලාභේ බලාපොරොත්තු වෙන සිල් රකින්නේ. ලාභ සත්කාර බලාපොරොත්තු සිල් රකින්නේ. එහෙමත් නැත්නම් යම් කිසි කෙනෙක්ගේ සීලය කොච්චර පිරිසිදු සිල් රකින්න උත්සාහ කරත් සප්තවිධ මෛතුන සංයෝගී යෙදෙනකොට ඒ සීලය අපිරිසිදු නිසා නුවණැත්තු ප්‍රශංසා කරන්නේ නැහැ. නුවණැත්තු එකට ගර්හා කරනවා. හැබැයි ඒ දේවල් වලින් මිදලා අඛණ්ඩාදී සීලයක් රැකෙන පුද්ගලයාගේ සීලය නුවණැත්තු ප්‍රශංසා භාවයට පත් කරනවා. ඒ නිසා අපි කියන විඤ්ඤුපසත්ත කියලා කියනවා. තණ්හා දිට්ඨි ආදී කරුණු වලින් පරාමර්ශණය නොවෙච්ච නිසා අපි සීලෙ කියන අපරාමත්ත සීලයක් කියලා කියනවා. ඒ වගේම තමයි උපචාර සමාධියකට ආර්පණා සමාධියකටපත් වෙන්න හේතු වන සීලයක් නිසා ඒකට කියනවා සමාධි සම්බත්තනික සීලයක් කියලා කියනවා. තස්මා ඒ නිසා නේසං ඒස අකණ්ඩාදී භවෝ ඕදානං දිවිදිතබ්බං කියලා සඳහන් කරනවා. නිසා ඒ පුද්ගලයන්ගේ මේ සීලය අකණ්ඩාදී භවෝ ඕදානන්ති පිරිතබ්බං. මේ සීලය අකණ්ඩාදී භවයේ සීලේ පිරිසිදු භාවයේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ විදිහට අපිට සීලේ පිරිසිදුන ආකාර ටික භාග්‍යතුන් වහන්සේ බුදුගෝසාචාර්යන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් ගෙනල්ලා අපිට මේ විශේෂ මාර්ගයේ ගෙනහැර දක්වනවා. එතන අපි සාකච්ඡා කරන්න යෙදුනේ නිසා සීල සංකිලේශ භාවයටපත් වෙන ඛණ්ඩ චිද්ද සබල කල්මාස සීලයක් ඇති වෙන්නේ කොහොමද? ඒ සීලය නැවත වාරයක් අකණ්ඩ අච්චිද්ද අසබල අකල් මාස භාගයකට පත් වෙනකොට කොයි විදිහටද සීලේ පිරිසිදු භාවයට පත් කරගන්න ඕනේ කියන එකයි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ සීල වෝදානය සම්පාදනය කරන කරුණෝ අපි ඊළඟ වැඩසටහන සාකච්ඡා කරමු බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ වැඩසටහන සඳහා යොදාගත් කාල වේලාවන් ටික අවසන් වන නිසා මේ සඳහා වෙන් කරගත් කාල වේලාව අවසන් වන නිසා අද දවසට අපි වැඩසටහන මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විශේෂ මාර්ගය කියලා කියන්නේ මහා විශාල ධර්ම සං ධර්ම භාණ්ඩාගාරයක් ධර්ම සාගරයක් දැනුම් සාගරයක්. ඉතින් මේ විශේෂ මාර්ගය අපි ඊටාම කුඩා කුඩා කොටසින් කොටසින් මේ විදිහට සාකච්ඡා කරනකොට අපිට විශාල දහම් දැනුමක් එකතු කරගන්න පුළුවන්. නොයෙක් නොයෙක් සූත්‍ර දේශනාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රගෙන හැර දක්වලා මේ තැන්වලදී බුදුගෝසාචාර්යන් වහන්සේ අපේ මේ නිවන් මාර්ගය පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා මේ නිවන් මාර්ගයේ විස්තර විවරණය කරන විසුද්ධි මාර්ග ග්‍රන්ථය අපි මේ වැඩසටහනේදී මුලපටන් ටිකින් ටික සාකච්ඡා කරමු. ඉතින් මේක එක දවසකට ඉතාම කුඩා කොටසයි අපි විස්තර කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අපේ ප්‍රේක්ෂක පිරිස උපේක්ෂාවෙත් වාර්තන මතක් කිරීම සිදු කරමින් ඉතින් අපි අද දවසේදීත් යම් කොටසක් සාකච්ඡා කරන්න තියදුනා. යම් විදිහකට අපිට මේ වැඩසටහනේ තවත් පියවරක් අපි සාකච්ඡා කරන්න තියදුනා. සීලයේ කිලිති වෙන ආකාර කොහොමද? සීලයේ පිරිසිදු වෙන ආකාර කොහොමද කියන එක. ඉතින් ඒ නිසා මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙලා මේ දැනුම එකතු කරගෙන තමන්ගේ නිවන් මඟ සම්පාදනය කරගන්නට වීර්ය කරන්න කියන මා ආරාධනය හැමෝම සිදු කරමින් ඉතින් ඒ සඳහා එකතු වෙන සියලු දෙනාටම මෛත්‍රී සිතින් යුතුව පුණ්‍යානුමෝදනාත්මකව ආශිර්වාදේ කරමින් අද දවසටත් අපි අමත පදන් විශේෂ මාර්ගයේ මූලපතන් විස්තර විවරණය කරන මේ වැඩසටහන සමත් කරන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ වගේම මේ වැඩසටහන පටිගත කරපු වැඩසටහන නරඹන හැම සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිදු කරනවා ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන සංවිධානය කරන මේ වැඩසටහන පිටුපස්සෙ ඉන්න හැම සිළු දෙනාටමත් මේ අදහස් අපට එකතු කරව දුන්න හැම සිළු දෙනාටමත් මේ කුසල ශක්තිය තම තමන්ගේ නිවන් මඟ සම්පාදනය කරගන්නට නිවන් මඟ යම් බාධාවත් වෙනවා නම් හැම සිළු බාධකයක් දුරු කරගෙන අසංකීර්ව නිවන් ගමන් කර ගැනීමට හේතු වේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනාව සමගින් අද දවසටත් අමතපදම් වැඩසටහන සමාප්ත කරනවා සහ සම්බන්ධ වෙච්ච සෑම සිළු දෙනාටම තෙරුවන් සරණයි යම් කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අපි කෙටි වේලාවක් අපිට ලබා දෙන්න පුළුවන් ඒ වැඩසටහනට අදාළ ප්‍රශ්න හන්ද ඒ නිසා යම් කෙනෙකුට යමක් අහන්න තියෙනවා නම් මේ වෙලාව ඒ සඳහා අවස්ථාවක් කරගන්න පුළුවන් ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මම මේ ගැන ත්‍රිපිටකයේ උත්සාහ කළා හොයන්නේ මට අවශ්‍ය මේ ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණේ නැහැ සුදින්න ස්වාමීන් වහන්සේ රහත් භාවයට අවසානයේ පස්තුනාත් ස්වාමීන් වහන්සේ නැත්තම් උන්වහන්සේගේ බිරිඳයි දරුවයි පමණයිද රහත් භාවයටපත් උනේ? ඇත්තටම ඒ පිළිබඳව සඳහන් කරන්නේ සුදින ස්වාමීන් වහන්සේ විපිරිසර භාවයෙන් සිටියා කියලා. එතකොට සුදින ස්වාමීන් වහන්සේගේ බිරිඳ දරුවන් ආදී පිරිස විතරයි රහත් භාවයටපත් වුණා කියලා අපිට සඳහනක් තියෙන්නේ. සුදින සාමණේරසේ රහත් භාවයට පත් වුණා කියන එක පිළිබඳව සඳහනක් නැහැ. ඒ උන්වහන්සේ විපිලිසල භාවයෙන් සිටියා කියන නිසා අපිට ඇති වෙන තත්ත්වය තමයි විපිලිසල භාවයෙන් කලුරේ කරන් සිද්ධ වුණා නම් උන්වහන්සේට ඒකෙතර යහපත් අපවත් වීමක් සිද්ධ වෙන්නේ නැතුව ඇති කියන අදහස. මොකද දෙවෙනි පරාජික ශික්ෂාපදයේ හේතු භූත වෙච්ච දණිය ස්වාමීන් වහන්සේ එතන විශේෂයෙන්ම සඳහන් කරන උන්වහන්සේ රහත් වුණා කියලා. ඒත් ඒ නිසා සුදින ස්වාමීන් වහන්සේ රහත් භාවය පිළිබඳව සඳහන් කරන්නේ නැති නිසා උන්වහන්සේ රහත් වෙන්න නැති වෙති කියන අදහස තමයි අපිට තියෙන්නේ.